ගෞරවනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ භාවනා වැඩමුළුවේ දෙවැනි දවසේ දෙවැනි ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලම දෙනායේ සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අතකෝසෝ භික්ඛවේ පුරිසෝ භීතෝ චතුන්නං ආචිවිසානං උක්කතේ ඥානං ඝෝර විසානං යේනවා යේනවා පලායේත තමේනං එවං වදෙය්‍යොං ඉමේ මේ භික් අම්භෝ පුරිස පංචත්තික පංචවද්දකා පච්චත්තිකා පික්කිතෝ පික්කිතෝ අනුබන්ධෝ යත්තේවනම් පස්සිස්සාමි තත්තේව ජීවිතං ගෝරෝපිස්සා මාත්‍ති යං තේ අම්භෝ පුරිස කරණීයං තං කරණීයෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්බන්ධ පින්වත්නි අපි භාවනා වැඩමුළු සඳහා ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන මේ ධර්මදේශනා මාලාවට මූලික තේමාව මූලික මාතෘකාව නැත්නම් සූත්‍රය උනේ ආශිවිශෝපම සූත්‍රය. ඒ සූත්‍රය සංයුතනිකායේ සලායතන වර්ගයේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක්. ඒකදී සර්වචනාංශේ සංඝයා වහන්සේට කාරණාව ඉස්මතු කර ගැනීම සඳහා විශේෂ ආරාධනාවකින් තොරව විශේෂ සංසිද්ධියකින් තොරව කත්තුකම්මිතා ඥාණයෙන්ම දේශනා කරන සූත්‍රයක්. සවැත්තර ජේතවනාරාමේදී මේ සංසිද්ධිය සිද්ධ වෙන්නේ. එතනදී සර්වචන් වහන්සේ ඉතලා උපමාවක් තමයි පෙන්නන්නේ. ඒ උපමාවේ පළවෙනි කොටස අපි ඉදිරිපත් කරගත්තා. ඒ යම් කිසි පුරුෂයෙකුට මතක් කරලා කියනවා මේ වගේ හතර ඝෝර විෂ ඇති උග්‍ර විෂ ඇති තේජ විෂ ඇති චාරපේ හතර දෙනෙක් ඉන්නවා ඒ හතර දෙනාට උපස්ථානය කරන්නේ ඒ උපස්ථානය කෙරුවට මොකද මේ එක ධර්පයක් හරි කිපුණොත් මරණය හෝ මරණාසන්න දුකටපත් වෙනවා ඒ සාම සුදුසක් කරගනින් කියලා කියන ජවනිකාවකින් තමයි මේ මේ උපමාව පටන් ගන්න. ඒකට අටුවා කතාව දෙනවා පොඩි විස්තර විභාගයක් ඒක කියනවා මේ කියන පුරුෂයා රජුරවන්ට හතුරෙක් නමුත් කාරණා ඔප්පු වෙලා නැහැ. ඒ උපමාවට කියන්නේ පරදේශයකින් අල්ලගෙන ආපු හිරකාරයෙක් යුද හිරකාරයෙක් නමුත් මෙයා රජුරවන්ට විරුද්ධව වැඩ කරාද නැද්ද කියන රජුරෝ දන්නේ එහෙම නැත්නම් මහම් පහරන හොර කණ්ඩායමක් අල්ලගෙන ආවා මෙයා එක හොරෙක් මෙයා හොරකම් කරලා තියෙනවද නැද්ද කියන දන්නේ නමුත් ඒ නිසා රජුරෝ දැඩි මරණදණ්ඩනයක් ඍජු මරණදණ්ඩනයක් දෙන්නේ නමුත් <coughs> මරණ උපමාවක් කරනවා. එන්න උපක්‍රමයක් කරනවා. ඒ සඳහා කියනවා කාමරයකට දාලා මේ කාමරේ නයි හතර දෙනෙක් ඉන්නවා. විෂගෝර සර්පය හතර දෙනෙක්. ඒ හතර දෙනා උපස්ථාන කරන්නේ කියලා. ඒකට නයින්ද කියනවා. මෙයා තමයි උඹලගේ උපස්ථායකයා. ඒ නිසා අවශ්‍ය දෙයක් කියලා ඉල්ලගන්නයි කියන්නේ. එතකොට මේ පුද්ගලයාට හිත කැමැති සත්පුරුෂෙක් ඇවිල්ලා කියනවා මේ ඉතින් ඒ පුරුෂයා ගිය ගමන් නයි ඇවිල්ලා එකෙක් දකුණු අතේ වෙලාගෙන දකුණු කනට උඩින් පෙනී පුම්බගෙන ඉන්නවා. අනිත් එක නා වම් අතේ වෙලාගෙන වම් කනට උඩින් පෙනී පුම්බන සූසුක ගයිනවා. තව කෙනෙක් පපුව වෙලාගෙන ඉස්සරහින් මුණ ඉස්සරහින් ඉන්නවා. තව කෙනෙක් ඉනෙන් වෙලාගෙන පිටිපස්සෙන් ඉන්නවා. ඉතින් මේ පුද්ගලයාට ඒක පේන්නේ මේ ආභරණයක් වගේ. හම්බ වෙච්ච තෑග්ගක් වගේ. එයා ලොකු ආඩම්බරයකින් තමයි ඉන්නේ සිවදීය වගේ. එතකොට එක්කෙනෙක් ඇවිල්ලා කියනවා ඔහොම හිටියට උපස්ථානය කරාට ඔය එක්කෙනෙක් හරි කිපුණොත් මරණය හෝ මරණාන්තික දුකක් උඹට පැමිණෙනවා. ඒක නිසා ශිල්පිකින් ඕකටකින් ගැලවියක් කියලා. ඉතින් සර්පය හතර දෙනා අටුවාව පුදුමාකාර විස්තරයක් සපේනවා. ඒ සර්පය පිළිබඳව සාමාන්‍ය සර්ප ලෝකේ සර්පයන් පිළිබඳව ඒ සර්පය හතර දෙනා විෂ જાති හතරක් තියෙන්නේ. කට විෂ, පූති පූති විෂ, නැත්නම් කට මුඛ, පූති මුඛ, අග්ගි මුඛ, සත්ත මුඛ කියලා. ඒ කට මුඛ කියලා කියන්නේ ඒ සර්පයා කෑවට පස්සේ ඇඟ දල දළු වෙනවා. මේ හන්දි කටු ගැහුවා වගේ හිර වෙනවා. මේක අපි සාමාන්‍ය වාත රෝග කියලා කියන්නේ වාතය කිපිච්චාම එන ප්‍රශ්නේ. ඉතින් මේ පක්ෂාඝාතයේ තමයි ඒකේ උග්‍ර අවස්ථාව. ඉතින් ඒ වගේ වාතය කිපුණොත් ඒ ශරීරය එහෙම දඬු වෙලා හන්දි වල කටු ගැහුවා වගේ නැගිට ගන්න බැරි වෙන මට්ටමට පත්පත් වෙනවා. ඒ වගේම පූතිම පූතිමුඛ කියන සතා කාවුවාම කුණු වෙච්ච පළතුරකින් පූජාව වැగిරෙන්න වගේ හැක හැම තැනින්ම ඕජාව වැగిරෙන්න පටන් ගන්නවා කුණු වෙච්ච පළතුරක් වගේ ඒ මේ සෙම විශ්චාම සිදුවෙන රෝගයක් ඊගාවට අන්තිමුඛ කියලා කියන්නේ හැම ඔක්කොම බැලිලා සුනුසුනු වෙන්න පටන් අර ගන්නවා මේ ගිනි ගත්තා වගේ හමෙන් කුෂ්ඨ රෝග දද ඇවිල්ලා මේ <clears throat> කැටි කැටි යන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සත්ත්වමක කියලා කියන්නේ හේනයක් අකුණක් ගැහුවා වගේ පලාතවල් කඩලා යනවා. උදැල්ලකින් හැරුවා වගේ ඇඟේ කැලි නැති වෙනවා. අනිත් වගේ මේ හතර දෙනා හතර ආකාරයෙන් වද දෙනවා. ඒ කිපුණොත් නමුත් කිපෙන්නේ ඉස්සරලා අර පුරුෂයා නොදන්න කමට ආභරණයක් කරලා සලකගෙන ඉන්නවා. ඒකවල තමයි කල්යාණ සත්පුරුෂයෙක් කියලා කියන්නේ. ඕගොල්ලෝ දැනට ඔහොම හිටියට හතර දිනම කිපෙන්න ඕනේ. එක්කෙනෙක් කිපුණොත් ඇති. ඒ වගේම එක්කෙනෙක් යමක් ඉල්ලනකොට අනිත් එකන වෙන යමක් ඉල්ලනවා. අරයට උපස්ථාන කරන ගියා මෙයා කිපෙනවා. මෙයා ඉල්ලන දෙයට වෙනස් වෙන තව කෙනෙක් ඉල්ලනවා. ඉතින් ඔක්කොටම සම්පස්ථාන කරන්න බෑ. ඒක නිසා කිපුණොත් මගේ කරදර වෙනවා කියනවා. ඉතින් මේ පුරුෂයාට ඒක ඇහෙනකොට විශාල සංවේගයක් පහළ වෙනවා. තමයි නිකන් ගිනි කන්දක් උඩ ඉන්නා වගේ, ලෑන්ඩ් මයින් එකක් උඩ ඉන්නා වගේ. ඉතින් මෙයාට දැන් අර සත්ව තරහ වෙලා ඇදලා දාන්නත් බෑ. ඒකට කනවා. ඒකට නිකන්ම කිපෙනවා. ඉතින් මේ පුරුෂයා ඊට පස්සේ <coughs> මේ දැනටත් ඉන්නේ හිරගෙදරක, කාමරයක. ඉතින් අපි යම් ආකාරයක උපක්‍රමයකින් මේ සර්පයෝ විවේක වෙන වෙලාව බලලා මේ හිරගේ බිඳගෙන පලා යන උපක්‍රමය තමයි සුදුසක් කරපන් කියලා කියන්නේ. ඒක අපි දන්නවා උපමාවේ හැටියටත් ලෝකයේ තියෙන දේවල් හැටියටත් හිතේට අවිච්ච හැම කෙනාම පලා යාමට කැමතියි. නමුත් පලා යන්න අහුනොත් තිබුණට දඬුවම් කරනවා. ඒ වගේම මෙතන සර්පය හතර දෙනෙක් උපස්ථානේ බලාපොරොත්තු වෙනවා. ඉතින් මේම ගත කරනකොට අපි ඊයේ උත්සාහ කරා මේහා සමාන මේ හතරමා භූතයන්ට රූප වලින් ශබ්ද වලින් ගන්ධෙන් රසෙන් පහසෙන් හිතවිලි වලින් උපස්ථානය කර කර ඉන්නේ යෝගාවචරයා මේ උපස්ථානය කිරීම කවදාව සන්තරපණය කරන්න පුළුවන් එකක් නෙවෙයි ඇහිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ ඒක නිසා මැරෙනකොට කොහොමදත් අතෘප්ති කරන්නේ මානව ඉතිහාසයේ කිසිම කිසි සතේ මැරෙන්නේ සන්තුෂ්ටව අතෘප්ති කරමැලකේ ඒ වගේම ඉන්නකන් කාමයට දාස්කම් කරනවා තමන්ගේ අභිවෘද්ධියක් හිතසුවසලකීමක් අත්‍හිත්‍යයක් අත් කුසලයක් කරගන්න වෙලාවක් නැහැ මේ කාමයට දාස්කම් කරනවා ඌනම මැරලා යනවා ඌනයි කියන්නේ පිළිචින දිගට මැරලා යනවා ඌනෝ අතිච්ඡෝ කාමදාසෝ ඉතින් මේ බව ජීවිත ප්‍රථම යාමේදී හෝ දැනගත්තොත් මැදියම් යාමේදී හෝ දැනගත්තොත් අවසාන යාමේදී හෝ දැනගත්තොත් ඒක නට ඒක දැනෙන්න දැනෙන්න සංවේගය වැඩි වෙනවා දැනෙන්න දැනෙන්න උත්සන්න බයක් ඇති වෙන්න පටන් අර ගන්නවා මේ ක්‍රමයට ගිහිල්ලා කවදාකවත් මේ කෙලවරක් නැහැ කියන්නේ නමුත් එහෙම බය ඇති වුණාට මේ හතරමා ධාතුන්ගෙන් ගැලවෙන්න බෑ අපි ඒව අල්ල ගන්න තමයි මෙතෙක් කල් දැඟලුවේ. නමුත් අපි දන්නේ නැහැ ඒව අපිවත් අල්ලගෙන තියෙන්නේ. වෙන විදිහට කියනවා අපි මොනවා අල්ලන්න ගියත් අපි අහුවෙනවා. ඒ බව තේරෙන්නේ ගැලවෙන දවසේ. බඳපු කෙනා දන්නවා දික්කසා දෙන්න කොච්චර අමාරුද කියලා. බඳින්න ඉස්සර නම් ඉතින් ජීවිතේ සම්පූර්ණයට බඳින්න එපා. බැඳේ නැත්තම් මිනිහෙන් නෙවෙයි කියලා කියන්නේ. ඉතින් කවුරු හරි වාන බඳගත්තට පස්සේ කවදා හරි යක්ෂණියක් හරි යක්ෂයෙක් හරි හම්බ වුණොත් ගැලවෙන්න ගිය දවසේ තමයි තේරෙන්නේ උඩරට කසාදෙට පළල බාතරට කසාදෙට කියන උඩරට කසාදෙ ලේසිලු. දික් කසාදෙ. බාතරට කසාදෙ හරි අමාරුයි. මෙහෙ කොහෙද මන් දන්නේ මෙහෙ කොහොමද දන්නේ කියලා. කොහොම නමුත් ගැලවෙන්න ගිය දවසේ තමයි තේරෙන්නේ අහුවෙන අහුවිලෙන් සාපියල්ල නැහැ. මේකෙන් අපි අහුවෙනවා. ඉතින් ඒ අවුල්ල ගත්ත එක අහුවෙන එක සැපක් කියන තාක්කල් ඒකේ ආධිනව බලන්න මනසකාරයක් අපිට ඉන්නේ නැහැ. ඒ දෘෂ්ටි කෝණයක් අපිට ඉන්නේ නැහැ. යෝන්සමනිකාරයක් ඉන්නේ නැහැ. කවදාද මේක පිළිබඳව සැක කරලා හෝ මේකෙන් ගැලවීමට පුංචි හරි ප්‍රයත්නයක් කරපු ගමනේ මේක පුදුම කිපිල්ලක් කිපෙනවා. ලෝකෙම Tamanට විරුද්ධව එනවා. ඒ නිසා මේ ආශීත සර්පය හතර දෙනා ඉන්න මේ කෙනාට සත්පුරුෂයෙක් ඇවිල්ලා කියනවා මොකෙක් හරි කිපුණොත් මරණය හෝ මරණාන්තික දුකක් වෙනවා. නිසා සුදුස්සක් කරපන් කියන මිසක් අහවල් දේ කරන්න කියන්නේ ඒ පුද්ගලයාට පුද්ගලයාගේ ශක්තිය උරගා බලන්න ක්‍රමයක් හොයාගන්න මතක් කර දීමක් විතරයි සත්පුරුෂයා කරන්නේ. සත්පුරුෂයා කිසිම දෙයක් දෙන්නේ නැහැ. මොන දෙයක්වත් දෙන්නේ නැහැ කියනවා උඹලක ඔක්කොම උපකරණ තියෙනවා දන්නවා උඹට දන්නේ නැත්තේ උඹ මේ සර්පේ ආභරණයක් කියලා සලාගත් එකයි වැරද්ද උඹ දැන් සර්පය සර්පය විදිහට බලාගෙන කියලා. ඉතින් ඒ අපි හිතමු යම් ක්‍රමයකට අපි ඊයේ වෙලා ගත්තා. මේ නිසා අපි කරන්නේ මේ හතර මහ භූතිය ඔක්කොම අල්ලන්න කරන්න බැරි නිසා ඉස්සල්ලාම කායanusasana හිත දාලා කායanusasana තුළ තියෙන ආනාපාන හිත දාලා ක්‍රමයෙන් ආනාපානෙන් අපි ඇඟට නොදැනෙන්න අයින් වෙනවා. එතකොට අපි එනවා தත්වයකට මේ හතරමා භූතයන්ගෙන් තොරට. ඉතින් ඊට පස්සේ මෙයා මේ හතර මේ නාගෙන්ගෙන් අයින් වෙලා හීරගෙමුත් පැනලා පලා යනවායි කියලා හිතුවොත් අතකෝ පුරිසෝ භික්කවේ මේ ඊට පස්සේ මේ පණිවිඩය හම්බුනාට පස්සේ සෝබික්කු පුරිසෝ භීතෝ චතුර්ණං ආශිවිතාන මේ හතරමා මේ ආශිවිස සර්පයන් පිළිබඳ භීතියක් ඇති කරගෙන බයක් ඇති කරගෙන යේනවා යේනවා පලායති යම් තැනක ඉන්නවද ඒ සත්තු එතනින් පලා යනවා එතකොට ඒ කියන්නේ අර ආනාපානය කියන පුංචි දෙයට අඩු කරලා ආනාපානයමුත් සමුගත්තයි කියන වගේ නැත්නම් ඇහැට පේන යමක් කිය වෙලාවේ නෑ කනට ඇහෙන යමක් කිය වෙලාවේ නෑ නාසයට දැනෙන උෂ්මාවක් නැහැ. දිවට රසක් නැහැ. කයට දැනෙන පහසක් නැහැ. නමුත් තාම පණ තියෙන බව දන්න. තාම මැරෙල නැති බව දන්න. තාම සීමුර්ජා වෙලා නැහැ. සීය තියෙන බව දන්න. අන්නේ වෙලාව ගන්න පුළුවන් යම් ප්‍රමාණයකට මේ භූත ධර්මයන්ගෙන් මහා භූත ධර්මයන්ගෙන් රූපයෙන් කයින් සමුගත්ත වෙලාවක් කියලා. එතකොට සත්පුරුෂයා ඇවිල්ලා කියනවා ඔබ දැන් අතරමා භූතයෙන් පලා ගියා. තමේනම් ඒවම් වදෙය. ඒ පුද්ගලයාට ඇවිල්ලා කියනවා ඔබ දැන් අතරමා භූතයෙන් පලා ගියාට ඉමේකෝ අම්බෝ පුරිස පංච වදකා පච්චත්තිකා. අර රජුරණ බණිවිඩේ යනවා මේ අක්ෂයා පැන්නයි කියලා. හිරගෙන් පැන්න සර්පියෝ ටිකක් පිටිපස්සෙන් එළවනවා. රජුරෝගේ රාජපුරුෂය ඉලවනවා රජුරෝ දැනගන්න මේ මිනිස්සයා දක්ෂයෙක් නිසා එයාට ප්‍රියමනාප එයා පුංචි කාලේ ඉඳලා හැදිච්ච ප්‍රියමනාප වදකියෝගෙන් අහනවා ඔබ දන්නවනේ අහවලා ඔබලා ගිහිල්ලා මරන්න යන බව කියන්න එපා පිටිපස්සෙන් ගිහිල්ලා කොහොමද අල්ලගන්නේ අල්ලගත්ත තැනම වද දීපක් මරපන් මොකද හේතුව ඉස්සෙල්ලා රජුරවන්ට යුද හිරකරුවෙක් මෙයා එහෙම නැත්නම් මම පාරන හොරෙක් කණ්ඩායමේ දැන් රාජනීතිය කරපු කෙනෙක්. එහිද රජුරු ඊටත් දැකපෙනවා. දැන් මෙහෙවන්නේ එයාගේ ප්‍රියමනාප පච්චත්තික වදකෝ කර්තනේ. ඒගොල්ලෝ අල්ලගත්ත ගමන් මරණ යම් තැනකදී දකින්නද එතනදී මරන්න ඕනේ කියලා වදකෝ පස් දෙන්නේ දැන් රජුරෝ මෙහෙවනවා. ඊට පස්සේ මේ කතාව සම්බන්ධ කරලා මේ නිදර්ශන සම්බන්ධ කරලා සූත්‍රයේ පසුභාගයේදී සර්වඥාන්සේ සඳහන් කරනවා මේ හතර මහා ධාතුන්ගෙන් ප්‍රයෝගශීලීව తాවකාලිකව වින් වෙන්න පුළුවන් බව දැනගෙන වින් වෙච්ච කෙනාට ඊගාවට මේ පංච උපාදානස්කන්ධ ලෝබෙද බෙද බද දෙනවා පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ නම් වශයෙන් මේ සූත්‍රය හරවචන්තේ සඳහන් කරනවා රූප උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ සංඥා උපාදානස්කන්ධ සංස්කාර උපාදානස්කන්ධ විඥාන උපාදානස්කන්ධ අර මේ තරම් විශාල දුෂ්කර කෘත්‍යයක් කරගෙන මේසා විශාල ශික්ෂණයක්ම ලබාගත යුතු තත්ත්වයට ලඟුණාට මොකද ඒ පුද්ගලයා තව කඩිල් කඩුල්ලකටපත් වෙනවා කඩීමකටපත් වෙනවා ඒ නිසා ඒ කඩීමේදිත් එයාට තමන්ගේ ඒ වෙලාවට සුදුසුසක් කරන්න වෙනවා ඒ වෙලාවට කියනවා යමක් සුදුසු නම් ඒ දේ දැන් කරපන් දැන් ඔබ පිටිපස්සේ පස් දෙනෙක් කෙලවනවා රාජපුරුෂය හැබැයි බැලුව බැලමට ඔක්කොම නෑයෝ ඔක්කොම මිත්‍රයෝ ඔක්කට හැදිච්ච කට්ටිය හැබැයි මේ කට්ටිය වදකයෝ රජුරු අහන කරලා තියෙන්නේ දැක්පු ගමන් මරපන් කියලා ඉතින් ඒ වගේ හරියට අර රූප ධර්ම නැත්නම් තමයි කර්මස්ථානේ සංසිඳනකොට සංසිඳගෙන යනකොට අපිට අපි අර දැනට ඇහින් පේන රූප නෑ අපි ඇත්ත එක වහගෙන ඉන්නේ එතකොට හිත රූප හදාගෙන බලනවා ඒ බලන්නේ ඔක්කොම ප්‍රිය රූප පිටි සංසාරේ තමයි එකතු කරගත්ත අමාරුවෙන් දැකපු රූප අර පිටින් රූප නැත්නම් රූප හදලා පෙන්නනවා ඒවට කියනවා අපි මනෝ රූප කියලා. ඒකේ තමන්ගේ අර ඇති කරගත්ත විවේකයට බාධායි නමුත් මොන જાතිගේ රෝගකට අතරින් නෑලවලෝ පාර වෙනවා. එහෙම නැත්නම් ශබ්ද රූපේනවා. සමහරට නూరుණු පුරුදු ශබ්ද හෙන්න පටන් ගන්නවා. සමහර ඇත්තන්ට සුබ ප්‍රිය ශබ්ද හෙනවා. සමහරවිට අමනුෂ්‍ය බයලවන සද්ද එනවා. එතකොට අර තනි වෙලා, පාළු වෙලා, එහෙම නැත්නම් හුදේකලා වෙලා ඉන්න එක්කනට එහෙන සද්ද නිසා ඇඟ හිකිලි පොළනවා. ඇඟ සීතල වෙනවා. එහෙම නැත්නම් හීන් දාඩි දානවා. එහෙම නැත්නම් ගන්ධ රූපෙන් ඉඳී තියෙනවා. කලාතුරකින් තමයි මේ භාවනා කරනකොට ඒ වගේ මනෝමය ගන්ධය නැත්තු නැතුව නෙවෙයි සමහරෙකුට තමන්ගේම ඇඟෙන් පිට වෙන ගඳ එහෙම නැත්නම් ඔය සාමාන්‍ය ගමේ රොටි කියන පෙරේත ගඳ කියලා එකක් කියන්නේ. අලබදිට කොට එන සුවඳ, ඒ වගේ කියලා ඒකක් එන්න පටන් ගන්නවා. භාවනා කරලා විවේක වෙනකොටම ඒ සුවඳේ. තව සමහරෙකුට දිවේ රසනහර උද්දීපන වෙලා ඒක කියලා ගන්න පටන් ගන්නවා. ඒක උගුර ගන්න පටන් අර ගන්න මොකකින් හරි විවිධ රස දැනෙන්න පටන් ගන්නවා. ඒක සමාධියේදී විතරයි එන්නේ. ඇත්ත ගන්නපු ගමන් නැහැ. තව සමහරකට කය පැද්දෙනවා, ඉස්සරහට තල්ලු කරනවා, හොල්ලනවා, කරකවනවා, පැත්තක් රත් වෙනවා, පැත්තක් සීතල වෙනවා. වගේ මේ ස්පර්ශ රූපෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අර පිටින් එන ස්වභාවික රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් සමුගත්තට ඒ යෝගාවචරයට ස්පර්ශවත් දෙන්නේ නැහැ අස්සසීලක් දෙන්නේ නැහැ අර මනෝමය රූප මනෝමය ශබ්ද මනෝමය ගන්ධ මනෝමය රස මනෝමය පොට්ටබ්බෙන්න පටන් ගන්නවා ඉතින් මේක අතරමහා සර්පයන්ගෙන් භූතයන්ගෙන් සමුගත්තට පස්සේ මේ පංච උපාදානස්කන්ධ පිටිපස්සෙන් දූපදින බව දන්නේ නැත්නම් ඒ යෝගාවචරය මේන හැම රූපයක්ම විචිපන්දව බය වෙනවා, සැක වෙනවා, අර්ථකථනය කරන්න හදනවා මේක දැක්කේ ඇයි, මොකද මෙහෙම වුනේ, මට මේකේ මොකක්ද අර්ථේ? ඇයි මේ සද්දේ මට ඇහුනේ? ඇයි මේ කන මගේ හෙල්ලෙන්නේ? ඇයි මට මේ ගඳ දැනෙන්නේ? ඇයි මට රස දැනෙන්නේ කියලා හරියම සංවේදී උත්සන්න ආසන තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා මේ මට්ටමට ගියා යනකොට ඒ යෝගාවචරයා තුළ අපි හිතමු සැකයක් තියෙනයි කියලා මගේ සීලය හොඳ නැහැ කියලා. එයා හිතන්නේ මේ රූපේ පේන්නේ මගේ සීලය හොඳ නැති නිසා. මේ ශබ්දය ඇහුනේ මගේ සීලය හොඳ නැති නිසා. මේ ගන්ධ රස පහස කියලා එයා හැම වෙලාවෙම හීනමානී කියනකන අවාසියට දාලා කල්පනා කරනවා. කෙනෙක් හිතුවොත් මට මේ ශ්‍රද්ධාව මතිකම නිසායි නැත්තම් Taman මම උච්චර ශ්‍රද්ධාවන්තෙක් නෙවෙයි කියලා Tamanටම Taman තක්ෂීරු කරගත්ත කෙනෙකුට නම් මෙයා හිතනවා මේ මේ රූප ශබ්ද ගන්ධ රස මට මේ භාවනාව කරන්න යන්න දෙන්නේ නැතුව දැන් සෑයෙන දුරට ගිය කෙනාට බාධා කරන්නේ මේ ශද්ධාව නැති නිසායි. සුතමේ ඥානෙ නැත්තම් එයා ඒකට තැවෙනවා නම් අනේ මං ත්‍රිපිටකේ දන්නේ නැහැ මං අරක දන්නේ නැහැ එතකොට හිතනවා මේ හොල්මන් එන්නේ මම නොදැනුවත්කම නිසායි කියලා. ඉතින් ඒකට ඒ පුදුලට එතකොට උත්තරයක් දී ගන්න බෑ මොකද යාර කියන්නේ නෑ එහෙනම් සීලය ගැන සැලකිලිමත් වෙලා සීලය සම්පාදනය කරගෙන යන්න සිල්වත්ව ඉඳගෙන ශ්‍රද්ධාව නැත්තම් ශ්‍රද්ධාව ඇති කරගන්න කුසල ඡන්දයක් ඇති කරගෙන අනිකුත් ඒ ශ්‍රද්ධාව ඇති කිරීමට කරන දේ උපක්‍රම ටික කරන්න. එහෙම නැත්තම් තමන් ගැන සැක කරන කතියක් තියෙන නැති කිරීමට උපක්‍රම කරන්න කියලා ඒ කෙනාට එතනදී තන වඩලා දෙන්න වෙනවා. ඒ කෙනාට හරියටම තමන්ට වෙන අබැග්ගේ තමන්ට වෙන කරදරේ තමන්ට වෙන දේ නිර්වචනය කරන්න පුළුවන් නම් ප්‍රශ්නයකට නගන්න පුළුවන් නම් කියන්න පුළුවන් ඒ කියමනේ අපිට මෙන්න මෙහෙම පුංචි තැනකට යඹුරකට යන්න පුළුවන් මේ පේන දේ අපිටම රූපයක් වෙනවා ශබ්දයක් ඇහුණා ගන්ධ රස පහසම ඔක්කොම රූප රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටක ඉතින් අර දකින්න රූපේ බුදු පිළිමයක් කියලා හිතන්න රුවන්වැලිසෑය කියලා හිතන්න බුදුට ඇසීතිච්ච එකක් කියන්නේ. මල් පිපිච්ච එකක් කියලා කියන්නේ. එතකොට යාට ඇති උනේ මේකට ප්‍රසාදයක් නම් වැඩේට බාධා කරන්නේ රූපෙ නෙමෙයි මේ ඇති වෙච්ච ප්‍රසාදේ. එහාට බෙන්නේ අපායක් නම් මිනිහලුවක් නම් සර්පකුණක් නම් යක්ෂයෙක් නම් ප්‍රේතයෙක් නම් යා බය වෙනවා. අප්‍රසාදේ පළ වෙනවා. එතකොට මෙතන මේ උපාදානී උපාදාන ඛණ්ඩ කියලා කියන්නේ පහළ වෙන ප්‍රසාද අප්‍රසාද දෙක පමණයි. බෑ පේන රූපෙ නෙවෙයි. ඒක නිසා මේ පුද්ගලයාට තේරුම් ගන්න වෙනවා මේ රූප පෙනුනට හැම කෙනාටම ප්‍රසාද අප්‍රසාදේ පහළ වෙන්නේ නැහැ. ඒ වගේම මේ මම දැකලා ප්‍රසාදේ පහළ කරගත්ත රූපේ තව කෙනෙකුට අප්‍රසාදයට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා මෙතන දැනගන්න තියෙන්නේ මේ දකින දකින ආහන ආහන හැමදේත් එක්කම හැප්පිලා. හැමදේම මැනලා හැමදේම තෝරලා මේකට ප්‍රසාද අප්‍රසාද පහළ කරගත්තොත් ගමන පමණයි. ගමන සංකීර්ණයි. ගමන ව්‍යාකූලයි. ඒ වගේම තමයි මේ පුද්ගලයා වார்த்தාව දෙනකොට මට අසවල් දේ දැනුන නිසා මට ප්‍රසාදය පහළ වුණා කියන එක බොහෝ විට කියවෙන්නේ නැහැ, ලියවෙන්නේ නැහැ, ඉදිරිපත් වෙන්නේ නැහැ. එයා කියන්නේ අසවල් දේ දැක්කයි කියන එක. ඒකට අහන්න වෙනවා හොඳයි. දැක්කේ අසුචි හරි රත්තරන් හරි වෙන්න පුළුවන්. දේවදත්ත හරි බුදුහමඳු හරි වෙන්න පුළුවන්. මොකද්ද තමයි ඇතිවෙච්චි? මොකද්ද ඒකෙන් ඇතිවෙච්ච දේ? ප්‍රසාදයක්ද අප්‍රසාදියද ඉතින් මේ වගේ හරහර අවසනකට ඒකට හරියටම උසාවි කුඩුවට නම් වල හරස් ප්‍රශ්න අහනවා වගේ ඒ ප්‍රශ්නන්ට පැහැදිලිවම පිළිසිදු දෙන්න පුළුවන් ඉතාම සුළු කොටසකට විතරයි එතකොට උඟ දෙනෙක් අහනවා ස්වාමීන් වහන්සේ කමඨාන් සුද්ධ කරනකොට මම බුදු පිළිමයක් දැක්ක මම ප්‍රසාදේ පහල කරගත්තොත් හොඳද අප්‍රසාදේ පහල කරගත්තොත් හොඳද කියලා මගෙත් නෙවුවට හරියන්නේ නැහැ ඒක නෙමෙයි උත්තරේ. ඒ විඳින කෙනාට ඒ රූපේ පහළ වෙනකොටම රූප රූපයක් නම් ඒ රූපේ හැවනැල්ල වගේ ප්‍රසාද ප්‍රසාද පහළ වෙනවා. සද්දය ඇහෙනකොටම බීතිකාවක් හරි රුචියක් පහළ වෙනවා. මෙතෙන් හොඳට මතක තියාගන්න බීතිකාවත් කරදරයක් රුචියක් කරදරයක්. ප්‍රසාදේ පහළනවත් බාධාවක් අප්‍රසාදේ පහළනවත් බාධාවක්. නාසයට ගඳක් වදිනවා මනාව වුණත් පහය අමනාපමත් බාධාවක්. දිවට රසක් දැනෙනවා. ප්‍රසාදේ පහමත් අප්‍රසාදේ පහමත් ප්‍රතික්‍රියා වීමක් වෙලා. හැප්පිලක් වෙලා. කායට පහසක් දැනෙනවා. උඩ යන්න වගේ දැනෙනවා. හැප්පෙන්න වගේ දැනෙනවා. පැද්දෙන්න වගේ දැනෙනවා. සමහර වෙලාවට බයකට ගන්නවා. සමහර වෙලාවට ආඩම්බරයකට ගන්නවා. ඒ කොයි එකාවත් ඒ කියන්නේ ඒකට ප්‍රතික්‍රියා කරලා. නමුත් ඒ ප්‍රසාද අප්‍රසාද පහළ වීම මේ පුද්ගලයා හිතල කරන එකක් නෙවෙයි. ඒකට දඬුවම් දෙන්නත් බෑ. එයා මේ මේ මේක වෙනකොට මට මේක වෙන්න ඕනේ කියලා ප්‍රසාදේ පහළ කරගෙන වෙනමුත් ප්‍රශ්නේ තියෙන්නේ කමඨාන සුද්ධ වෙන්න එයාගේ නිරීක්ෂණය මේක මේ මේක රූපයක් මනෝරූපයක් මට මේක දකින්නකොට ප්‍රසාදේ පාන කියලා නිරීක්ෂණය කරපිට කියා ගන්න බැරි නම් කමඨාන සුද්ධ වෙන්නේ නැහැ. කිව්වට මම කොච්චර කී කියා හිටියත් ඒක අහගන්න වෙනවා. හොඳයි මේ දැකපු එක මොනේක වුණත් වඩා මොකද තමයි ඇති වෙච්චි අත්දැකීම. මොකද අත්විඳේ. ඉතින් අහනකොට ආපිට උත්තර දෙන්න පුළුවන් පිළිස භාවනා පිළිසෙන් හතරින් එකට බොහෝම අඩුයි. සමහරු දකින්න කියන්න බෑ. සමහරු එහෙම විස්තර දකින්නේ නැහැ. ඉතින් මේ නිසා කමඨාන් සුද්ධ කිරීමේ ලොකු සංනිවේදන ප්‍රශ්න හිමි. හැබැයි මම ඒ ගැන සතුටු වෙනවා. ඒ බුරුමේ පඬිස්සංශ කියනවා මේ දෝෂේ වැරදිකාරය ගුරුවරයෙ කියලා. භාවනා කරන එක නෙවෙයි. භාවනා කරන අහිංසකය දන්නේ. එයාට ඒ නිසා කියලා දෙන්න ඕනේ. එයාට කමඨාන සුද්ධ කරලා දෙන්න ඕනේ. සාකච්ඡා කරලා දෙන්න ඕනේ කියලා දෙන්න ඕනේ. මේක උපාදානිය වෙන්නේ මනාපයට යමනාපයට පාරුණොත් විතරයි. ඒකත් උඹේ චේතනාපූර්වකව සකර්මකව සචේතනිකව සසංකාරික වෙන එකක් නෙවෙන්න පුළුවන්. අසංස්කාරික වුණත් උඹ විතරයි දකින්නේ නිසා උඹ කිව්වේ නැත්තම් මට උඹට උදව් කරන්න බෑ. එයිසම මේ බණ කියන්නේ මොකටද ඔබට මේ දකින්නේ දේ මම මාගේ හැඟීමෙන් ගන්න තු වෙච්ච දේ දැනුණ දේ වෙච්ච තාලෙට කියපන්. උංග දෙඩෙක් කරන්නේ ගුරුවරයාට කියන්නේ ඉතලා තමන් බලනවා. මේක වෙන්නේ කොහොඳයි මේක වෙන්නේ එක නරකයි කියලා ඒතර ගුරුවරයාට කියන්නේ වෙච්ච හැටි නෙවෙයි. වෙච්ච එක පිළිබඳ තමන්ගේ මතය. මේකට හාර හාර හාර හාර යන්න ඕනේ. මේ උසාවි කුඩුවෙන් නංගල හාර ප්‍රශ්න අහා දිගට දිගට ඒකට හරි වෙහෙසයි යෝගාවචරයට වෙහෙසක් නැතු වෙනවා. නමුත් මේ ගැඹුර නිසා මේ උපාදාන පහළ වෙන්නේ තමගේ රුචියට නෙවෙයි. අපි කිව්වොත් මේ උපාදානය උපාදාන කරන ක්‍රමය නැත්තම් මේ බුදුන් දකින්නට මන අපේ පහනවා, දේවද දකින්නට මන අපේ පහල වෙනවායි කියලා අපි ගත්තොත් නිදර්ශනයක් විදිහට නැත්තම් අසුචි දකින්නකොට අමන අපේ පහන, රත්තරන් දකින්නකොට මන අපන දෙකම කහපාටයි. ඉතින් එයාට මේ පහල වෙන මන අපේ මන අපේ බුදුහාමුදුරුව අහනවා බුදුහාමුදුරෙන්ට උත්තරයක් දෙන්න අහනත් බැරිය. මේක තමන්ම කරගන්න දෙයක්ද කියලා. මේ පහළ වෙන මනාපයම අපේ දෙකම දුකට හේතු වෙන එකක් නම් කවුරුවක්වත් තමන් පහළ කරන්නේ නැහනේ. එහෙම නැත්නම් පිට කෙනෙක් කරන දෙයක්ද කියලා. ਸਰබලධාරී දෙයයන් ආශිගේ බණ අපිට මේ. බුදුන්ස කියනවා එහෙම එකකුත් නැහැ. එවනම් මේ මනාප අමනාප පහළ වීම සුද්ධ වශයෙන්ම හේතුඵල ධර්මයක ප්‍රතිඵලයක්. නමුත් යෝගාවචරය මේක හේතුඵල ධර්මික ප්‍රතිපලයක් වශයෙන් බලන්න දන්නේ නැත්නම් බලලා කියන්න දන්නේ නැත්නම් මේක තෝරන්න ගියොත් පූර්ණිකමනානෝ මනින්න කියන්න ගියොත් ඒකට තමයි මේ ප්‍රතික්‍රියා කරනවා කියන්නේ. ඒන දේවල් අල්ල බදා ගන්නවා කියන්නේ අන්නේ අල්ල බදා ගන්න නැතුව දැකපු දේ දැකපු හැටි කියන්න පුළුවන් නම් වැඩි කල් භාවනා කරන්න ඕනේ. එනකොට මේ අදන්න මට මේක දකින්නකොට මේක පහලෙනවා. මේක දකින්න මේක. ඒක මට තියෙන්නේ විච හැටි කියන එක විතරයි. ඇත්තටම දෙවන්නේ හිටියේ නැති වුණා. තමන්නම දැක ගන්න පුළුවන් නම් මට සාමාන්‍යයෙන් මෙන්න මේ රූප දකින්නකොට මනාප වෙනවා. මේ රූප දකින්නට අමනාපය පන්න මේ මනාපමනාප දෙක මගේ සුභ සිද්ධිය පිණිස හිටිනවද? කවදාවත් නැහැ. ඒක වයින් කර බොනික් එක්ක ගේන එක. ඒක නිසා මේ පාදානස්කන්ධයන්ට අල්ලගෙන නටන ගතියට ওই සේලා භික්ෂුණිය තාම තරුණ භික්ෂුණියක් මාර්යා ඇවිල්ලා අහනවා මේ පහළ වෙනදී උඹ උඹ විශ්ින් කරගන්න දෙයක්ද එතකොට උඹට කවුරු කරපු හෝනියමක් ශාපයක්ද කිනෝගේ ප්‍රශ්නේ එතකොට සේලා භික්ෂුණිය කියනවා නයිදං අත්තකඩම් බිම්බං. මේක මා විශ්ින් කරන ලද ප්‍රතිබිම්බයකුත් නෙවෙයි. නයිදං පරකටං අගම්. මට කවුරුත් කරපු සාපේකුත් නෙවෙයි. හේතුම් පටිච්ච සම්භූතං. මේක හේතුඵල ධර්මයෙන් ආවුදයක්. හේතු භංගා නිරුද්ධති. හේතු නැතිවෙච්ච දැන් ඕක නැති වෙලා යනවා. දැන් මට බුදුන් දැක්ක සන්තෝෂුණයි කියලා ඕකට කෑ ගහලා වැඩකුත් නැහැ. දේවදත්තයක් අය කියලා කනගාටු නැහැ කියලා කනගාටු වෙලා වැඩකුත් නැහැ. මේකේ දකින්නට මේක වෙන එක මගේ බොක්කෙම තියෙන ගතියක්. මගේ ඇවිල්ලා තියෙන සාහජාසයක්. මගේ රුචි අරුචිකත්වය, මගේ පෞරුෂත්වය, මගේ ඇබ්බැහිය. මේ රුචි අරුචිකම මේ පෞරුෂත්වය, මේ ඇබ්බැහිය මගේ ස්වභාවය නෙවෙයි. ඒවා මේ අපි හැදෙනකොට මගදී හම්බ වෙච්ච ලැබැයි බල්ලොත් එක්ක බුදිය ගත්තාම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කියනවා. අපි නිතරම බල්ලොත් එක්ක ඉන්නවනේ ඒකට මැක්ක කොට වෙනවා. ඒ ඉතින් බල්ලොත් එක්ක පුදිය ගන්න මනසගේ හැටි. ඒ වගේ අපි අසුරු කරන්නේ කවුද යනු අපිට රුචි අරුචිකම කැවිලා තියෙන්නේ. රුචි අරුචිකම් මතුවෙන මතුවෙන හැම දෙයම මේ පැත්තට මේ පැත්තට දානවා. දාපු හැම දෙයම මම මගේ කියලා අල්ලගන්න. මගේ ආත්මය කියලා අල්ලගන්න. මගේ මම කියලා අල්ලගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ හතරම භූතයන්ගෙන් වෙන්විච්ච හිත එතන අපි කියමු කායන වසනා පිළිබඳ සෑහෙන පරිචයක් ඇති කරගත්ත හිත ඊ ගාවට අර පාළු ඉඩමේ පාළුගේ වළම් බින්දින්න වගේ මේ එන සිටිවිලි මේ හිතවිලි වලට වැඩි දැන් අපි ගත්තේ රූප නිරූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප දිගේ යෝගාචරය අවුලක පටලවිලා දැන් අත හැප්පෙන දෙයක් ඇතුව නෙවෙයි මේ පැටලෙන්නේ හේවනල්ලක් එක පැටලෙන්නේ මේ අල්ලන්න තියෙන රූප ටික යගෙවන් කරලා තියෙන මොකද හිතට নানা ආකාර දේවල් එනවා. එන්නේ නැති වෙන්න බෑ. ඒ මොකද වේගෙන් යන වාහනයක එකපාරට නතර කරාට හිතින්නේ නැහැ. එතන ඇදගෙන යනවා ආපු වේගෙට. ඒ වගේ අපි සංසාරේ පුරාවට ගෙනාපු ඇබ්බැහි, ඒ පුරුදු, ඒ පෞරුෂත්ව ගති ඇදගෙන යනවා. ඒ ඇදගෙන යනකොට ලොකුණගේ වලිගේ ගන්නවට පස්සේ ඒක පණ නැතුණට ගැහෙනවා. බොහොම ශීඝ්‍රයෙන් ගැහෙනවා. ඒක දැකලා මේක තල්ලේ අත තියාගෙන මේක දැන් හිරිවට්ටන්න ඕනේ මේක ඇනස්තීසියා දීලා දැන් ඔපරේෂන් කරන්න ඕනේ මේක ලෙඩෙක් කියලා වුණ වලිගය අරගෙන කියලා ඔපරේෂන් තියරට කියලා වැඩේ කරන්න බන්නකොට ඔක මැරලා ඉවරයි කොහොමද? වුණ වලිගයට වෙදකම් කරලා වැඩක් නැහැ. ඒක දඟලුවා. ඒක මේ ප්‍රාණයට දඟලන එකක් නෙමෙයි. ප්‍රයත්නයක් එතන ඒ වගේ තමයි රූපෙට නම් තව කමක් නැහැ. දැන් මේ රූප නිසා ඇතිවෙච්ච හේවණල්ලට රූප රූප නිසා ශබ්ද රූප නිසා ගන්ධ රූප නිසා රස රූප නිසා හරියට හීනයක් දැකලා හීනෙට ආඩම්බර වෙන්න ආසෙයි දැකපු හීන ගැන පශ්චාත්තාප වෙන්න ආසෙයි මේ භාවනා කරනකොට එන හැම එකම අල්ලනවා ඉතින් අල්ලන්නේ නැතුව ඉඳ දන්නේ නැහැ යෝගාවචර ඒක යෝගාවචරගේ දෝෂයක් නෙවෙයි යෝගාවචර කියලා දෙන්න ඕනේ දැන් ඔය එක එක් ඔය ඔක්කොම ළමට වෙන්නේ රජුන් විසින් මෙහෙවන ලද උඹේ මිත්‍ර වදකයෝ දැක්කොත් මේ මේ දේ දැකලා මනාපයක් පහළුණයි කියලා එතකොටම සංසාරයට කර්ම රැස්සලා ඉවරයි. මේ දේ දැකලා යමනාපුණයි කොට එතකොටම කර්ම රැස්සලා ඉවරයි. ඒ නිසා උඹට තියෙන්නේ මෙහෙම වෙනකොට මෙහෙම වෙනවා. ඒක හේතුඵල ධර්මයක්. ඒක මම නෙවෙයි මගේ නෙවෙයි. මෙහෙම වෙනකොට මෙහෙම වෙනවා. ඒක හේතුඵල ධර්මයක්. ඒක මම නෙවෙයි කියලා. ඒ මතුවෙන මතුවෙන දෙයට අර විවේක ස්ථානයේ ඉඳගෙන හුදේකලාවේ ඉඳගෙන චිත්‍රපටයක් බලන කෙනෙක් මේ වේදිකාවේ සුඛාන්තයක් යනවා. දුක්ඛාන්තයක් යනවා. සුඛාන්තයක් කරන උඩ පැනලා විසිල් ගහනවත් දුක්ඛාන්තයක් කරන නිකටල්ලේ තියන අඬන්නවත් ඕනේ නෑ. මොකද ඔබ ඇඬුවත් නැත්නම් සුඛාන්තය සුඛාන්තම තමයි. ඔබ විසිල් ගහුවත් නැත්නම් දුක්ඛාන්තම දුක්ඛාන්තය දුක්ඛාන්තය සුඛාන්තය සුඛාන්තය අපිට වෙලා තියෙන අපිට එහෙම නිකන් ඉන්න බෑ. මෙන්න මේකට කියන උපාදාන කරනවා කියන්නේ. මේ ආහ කියන්නේ නයි රෙද්දස්සේ දා ගන්නවා කියන්නේ ඕන ඔබට. ඉතින් ඒ නිසා කියන්නේ දැන් නයින්ගෙන් බේරලා ඇවිල්ලා දැන් මෙතනදී අහුවෙනවා. ඒ පේන ඒ කියන්නේ රූපවලනේ රූප හේවණල්ලට රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප දිගේ. ඉතින් මෙතනදී බලනකොට අපි ඔක්කොම නොදන්නත් කිරිසප්පියෝ. අපිට තියෙන්නේ මේ දකින දකින දේවල් වෙන ගැට ගහගෙන මේ ප්‍රතික්‍රියා කරන. ඉතින් භාවනා කමටහනදී යෝගාවචරය දෙන්නේ නැති වෙන විදිහට මතක් කරලා දෙන්න ඕනේ මේ හිත හිස්සුනට පස්සේ ඔක නිකන් තියෙන. ඔකට নানা ප්‍රදේවල් එනවා. ওই එන දේවල් අයිතිවාසිකම් කියන්නේ බා. මම කියන්නත් එපා, මගේ කියන්නත් එපා, මගේ ආත්මය කියන්නත් එපා. හැබැයි ඔබ ඒ විදිහට දක්ෂව ක්‍රියාත්මක මේ ගොජේ දාන එක මේ පෙන පිපෙන එක නතර වෙන්නේ නැහැ. ඒක එන්නේ එන්නේ ගොජ දාන. හැබැයි ඒක හොඳට බලන්න පුළුවන් මම කියන්නේ කවුද කියලා. මම යගේ හැටි මේක දැක්කොත් සන්තෝෂ වෙනවා මේක දැක්කොත් කනගාටු වෙනවා ඇත්තටම තියෙන දෙයකට නෙවෙයි මේ හිතින් හදාගත්ත දෙයක් ඒ නිසා ඇත්තට තියෙන දෙය කියලා අපි හිතාගන්න දෙයකට නම් අපිට සමාවක් දෙන්න පුළුවන් නමුත් දැන් අපිට හිත හොඳ දක්ෂ පින්වන්තයෙකු නම් හිතාගන්න පුළුවන් මම මේ දඟලන්නේ හීනෙක මම මේ දඟලන්නේ මනෝරූපයක මම මේ දඟලන්නේ මිරිඟුවක ඒක නිසා ඔබ සීයලව ගනියි කියලාගෙන රූප විපාදාන කරන්න එපා. රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප දිගේ. මේක බලල් අභ්‍යාසයක්. මේ අභ්‍යාසය වෙන්න නම් අර ඒ රූප අපි කියව මෙතන ආනාපානි කියලා ගෙවක් කළා බොහෝ කාලයක්. එන ඕන කෙනෙකුට නටලා යන්න ඇරලා බලාන දීමේ විශේෂයෙන්ම රූප පිළිබඳව බලා හිටීමේ කොච්චර කාලයක් පුහුණු කරන්න වෙයිද දන්නේ ඒක කෙරුවට පස්සේ ඒ කියන්නේ රූප පිළිබඳව සූරකම දක්ෂකම ඇති වුණාට පස්සේ තමයි රට වින්දන පිළිබඳව මනාපය පහරනවා නම් සුඛ වින්දනයක් ලැබෙනවා අමනාපය පහරනවා නම් දුක්ඛ වින්දනයක් ලැබෙනවා ඒ අනුව මේ රූප ධර්මයන් කෙරෙහි අපි දක්වන ප්‍රතික්‍රියාව අනුව නාම ධර්ම වලත් කියලා ගැස්මක් එනවා එතක ටික ටික නා වේදනෝපාදානස්කන්ධ කියන එනිසා අපි මතුවෙන මතුවෙන දේ අපි රසාස්වාදනය කරනවායි කියලා රසවින්දනය කරනවායි කියලා. ඒ රසවින්දනයට පෙළඹෙන එකන බොහෝම ඉක්මනට සැපට ලොල් වෙන ගතිය සහ දුකට අප්‍රිය කරන ගතියකට යනවා. නමුත් ඒ වුණත් ඒ නිසා එතන ගැලවුමක් නෑ දැන් රූපෙන් ගත්තා වශයෙන් හතර මහා ධර්පයන්ගෙන් ගැලවුණා කියලා හිතමු. දැන් මම මේ දෙක කියලා කියපු බණනුව මේ රූප උපාදාන කිරීමක් මතු වෙන රූප රූප ශබ්ද රූප මනෝ රූප වලටත් වෙනවා. අපි ඒකත් දැනගෙන අපි කොහොම හරි දතම ටික අරගෙන ඒක බේරුණයි කියලා කියමු. ඊගාවට යාට සැප වේදනා දුක් වේදනා සැප වේදනාට අධි කැමැත්ත දුක් වේදනාට අකමැත්ත පහළ වෙනවා. ඉතින් ඒකත් බලනකොට එතනත් තව වදකේ දැකපතන මරන්න ආපු කෙනෙක්. මේ සැප වේදනා පහළ වුණත් ඒකට මේ කාම ආසාව පහළ නොවි ඉන්නේ කවදාකවත්. දුක් වේදනා වේදනා දුක්ඛිත නම් පටික පටිකානුසේ පහළ නොවි කොහොමඩක් අත්දින්නේ ඒ නිසා සැප විඳින මොහොත පාස අනුගේ අනුසය කෙලස් තම්පත් දුක් විඳින වෙලාව පාස පටිඝානුසය කෙලස් තම්පත් ඒ නිසා හැම වෙලාවෙම එක් රූපයෙන් එකකට වේදනාවෙන් අලුතෙන් කර්ම රැස් කරනවා අලුතෙන් බීජ තම්පත් වෙනවා ඒ නිසා ගැළවමක් නැහැ වගේ. නමුත් එහෙම එකට නෙවෙයි බුදුරජාණන්සේ මේ උත්තර දෙන්නේ. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා ඔබ වේදනාව පහළ වෙනකොට අපි ඉන්න මේ එතකොට අපි විනාඩි 15ක් තිසක් වඩිලා ඉන්න කෙනෙක් කොහොමදත් කකුලේ යටි පය වේදනায়. එහෙම නැත්නම් මේ දකින්න රූප නිසා මනාපමනාපහරහ වේදනায় එනවා. මේ අතේ පයේ එන වේදනාවට දුක්ඛ වේදනා කියලා කියනවා. දකින්න රූප හිතින් දකින්න රූප ගන්ධ රස පහස නිසා එන වේදනාවට දෝමනස් වේදනා කියලා කියනවා මනෝමය අයුව. යෝගාචර කියලා නෙවෙයි යන්නේ මේ දුක් වේදනා දෝමනස් වේදනා කියලා දෙකම කලවම් වෙලා ඉන්නේ. යෝගාචරයට කියනවා මේ උපාදාන රූප උපාදාන වේදනා උපාදාන ගැන කතා කරනකොට ඒක වේදනා කියන චෛසික ධර්ම ගැන කතා කරනකොට තප වේදනාවක් උඹට දැන් ඇවිල්ලා තියෙනවා බුදුහාමුදුරුවෝ දැකලා මල් දැකලා ජේතවනාරාමේ දැකලා රුවන්වැලිසෑය දැකලා එතකොට මේක සුඛයක් බව දැනගනි මේක මෙතෙන්දිත් අපිට අර මෙනෙහි කිරීමේ යන්ත්‍රය පාවිච්චි කරනවා සුඛ වේදනාවක් සප ඔනේ එතකොට මිනිකුණා කොළු කට්ටක් එහෙම නැත්නම් බලුකුණක් වමනේ ගොඩක් මොන හරි ගන්න. එතකොට අමනාපේ පාරම. එතකොට දැනගන්න මේක දුක් වේදනාවක් කියලා. මේ යෝගාවචරය කොයි වෙලාවක හරි මේ එනේන සැප වේදනා, එනේන දුක් වේදනා මෙනෙහි කරන්න පටන් අරගත්තොත් හොඳට ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරන කෙනා ප්‍රසවාසයේ නිම වුණාට පස්සේ ආස්වාසයේ ඉඳි ඉස්සලා හිස්තනක් දකින්නාසේ හැම දුක් වේදනාවක් සහ සැප වේදනාවක් අතර හිස්තනක් තියෙනවා. දුක් වේදනා සැප වේදනා නෝ මෙනෙහි කරගෙන යනකොට ගොඩාක් හිස්තන් තියෙනවා. මැරිලා නැහැ. නිින්ද ගිහලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. අත්දැකීමක් තියෙනවා. මේ අත්දැකීම සැපත් නැහැ දුකත් නැහැ. අර සැප දුක කියන ලේබල් එකට අල්ලන්නේ නැති කොටස එන්නේ එන්නේ වැඩි බව තේරෙනවා. මේක නිකන් උපමාවකට කියනවා නම් අහස දිහා බලලා තරු බල බල හිටපේ කරාට වෙලාවක තියෙනවා මේ තරුවක ඉඳලා අනිත් තරුවක් අතර තියෙන ඉඩ අවකාශේ අජටවකාශේ තරු වලට වැඩිය උංගෝක් වැඩි. නමුත් අහස බලපු ගමන් තරු විතර නෙපේ. ඒ වගේ සැප වේදනා දුක් වේදනා මෙනෙහි කරපු කෙනෙකුට තේරෙනවා භාවනා කරන කාලේ වැඩි වේලාවක් තියෙන්නේ සැපට හෝ දුකට වර්ගීකරණය කරන්න බැරි ලේබල් එකක් දාන්න බැරි එකක් කියලා. ඉතින් බුදුරජාණන්සේ කියන ඔන්න ඔතනයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. ඒ නිසා එනේන සැප වේදනාවක් සැප වේදනාව වශයෙන් මෙනෙහි කරපන්. නැත්නම් දැනගන්න. එනේන දුක් වේදනාවක් මෙනෙහි කරපන්. ඒක උඹට තේරෙයි මේ දුක් වේදනා සැප වේදනා මුළු චිත්‍රයේ 105ක්වත් නැහැ. ගොඩාක් වෙලාට තියෙන සැපත් නැති දුකත් නැති අවස්ථා නමුත් අපේ ඉඳුරන්ට කවදාකවත් මේක ගෝචර වෙන්නේ නැහැ අපේ ඉඳුරන් සංසාරේ දැන් විද්‍යාඥයෝ කියන අවුරුදු 40 ලක්ෂයක් දුකෝයි මේ සැප හොයන ගමනක ගිහිල්ලා තියෙනවා මේ රටවල ඉතාමත්ම උග්‍රයි මොන්න ක්‍රමින් හරි කමන්නේ සැප හොයන ගතිය නිසා අපිට සැප හොයනවා සැප හොයන එකට ඒහා සමාන දුකක් ලැබෙනවා ඒ දෙක යා දන්නවා නමුත් සැප දුක දෙක අතර මැද හරියට ආශ්‍රව ප්‍රසාර දෙක අතර මැද වගේ හෝ නැත්නම් ආශ්‍රව ප්‍රසාරට ගිහුනට පස්සේ හම්බෙන අතර මැද වගේ මේ මැද තියෙන එක දුක්පතරත් එකයි පොහසතරත් එකයි ලෙඩහටත් එකයි සනිපෙච්චිකනටත් එකයි කවදාකවත් ඒකේ කිසිම වෙනසක් නැහැ නමුත් කවදාකවත් ඒක දැකලා නැහැ කවදාකවත් අඳුනාගෙන නැහැ. කවදාකවත් ඒක මධ්‍ය ප්‍රතිපදා බව දන්නේ නැහැ. අපි අර එක හැක් තියෙන පොට්ට බොනෙක් වගේ සැප හොයා කකා කකා කකා කකා කකා ගියාට මොකද එක තැනමයි කරකැවෙන්නේ. එන්න සැප වැඩියෙන් හොයන්න හොයන දුකමයි ලැබෙන්නේ. ඒක ඒගොල්ලන්ට හම්බෙලා තියෙන උරුම දඩුවම. එනිසා සැප වැඩි හොයන මිනිස්සුත් අර මිනිස්සයා වගේමයි එයාට අදුක්කම සුඛේ නැත්නම් නොදුක්ම සුඛ වේදනා තේරෙන්නේ නමුත් බුදු කෙනෙක් බැලුවොත් ඔය සැප විඳින කෙනත් දුක් විඳින අතර කිසි වෙනසක් විඳිනවල ඇත්තේ නැහැ. හැබැයි දුක් විඳින එක අපේ දුක ගැන අපි අපි සාමාන්‍ය සම්මතකමද පොහසතයි කියලා කියන දුප්පතයි කියලා කියන දුප්පතයි කියන්නේ සැපවත් වුණා නම් පොහසත් වුණා නම් මේ අකට සැපක් මිසක දුකක් නැත්තේම නැතුව ඇති කියලා කටලෙව කාගෙන බලාගෙන ඉන්න පොහසත් වෙනවා. පොසත් වෙලා බැලුවාට පස්සේ අලිමදිවට හරක් කියලා මල්ල කචල් වැහෙන ටැක්ස් ගෙවන්න එපා. ඒ වගේම හොරු කොයි වෙලාව වෙනවද දන්නේ නැහැ. ඒක ආවොත් නෑ එක්කෙනේ අත දිගට. නෑ කියන්න ගියාම බොරුවට අහුවෙනවා. ඒක ගල්ලියම් වෙච්චාම අසදල කරගෙන ඉහළට පැත්ත උකුස්සෙක් වගේ ලෝකේ ඉන්න උකුසෝ තේරම ගන්න. මේක බිම දාන්නත් බෑ. අරගෙන යන්නත් බෑ. බුදුසසුන කියනවා තනකොළ හුලක් අරගෙන ඒකේ ගින්දරපත්තු කරන රෑ ටෝච් එකක් නැතුව දුවන මිනිහා දුවන්න දුවන්න ගිනිසරාතට වදින. දැන් ගිනිවල බිම දැම්මොත් අන්ධකාරය. ඒ නිසා ගිනිවල අල්ලගෙන ඉතෝ පිච්චෙන. කාරණේ කියන්නේ ඕන නෑ. සතුසයනමයි කියලා කියන්නේ අතහරින්නත් බෑ අත ළඟට ඇවිල්ලා ගිනි ගන්න. ඉතින් මේ කරදරේ දුප්පතට නෑ. නමුත් දුප්පතා හිතන්නේ මහා කාලකන්ණි ජීවිතයක්. අනේ කවදද පෝසත් වෙන්නේ කියලා. නමුත් මේ අදුක්කම සුඛ කියන මේ සැප දුක දෙක මැද තියෙන කොටසත් එක්ක බැලුවොත් මානවයා ඔක්කොම සමානයි. කවුරුත් කැමති නැහැ ඔක්කොම සමානයි කියන්නේ. අපිට ඕන තියෙන මොනම හරි ක්‍රමයකින් මම අරට වැඩි ලොකුයි අරට වැඩි පහත් මම තව ලොකු වෙන්න ඕනේ මම තව පොසත් වෙන්න ඕනේ නැත්නම් අරකව මරන්න ඕනේ පොසතාව ඉතින් මේ ගති තියෙන්නේ කවදා හරි මේ දෙක දැක ගන්නකම්. ඒ නිසා මේ අත්කිලමතාන යෝගේ සකාමසකලිකාන යෝගේ කියන මේ සැප කැමති වෙන අත්කිලමතාන යෝගය මේ මේ කාමසකලිකාන යෝගය අත්කිලමතාන යෝගය දැනගන්නම ඕනේ නිවන් දකින්න. උභවන්ති විදිත්වාන හොඳට විනිවිද දකින්න ඕනේ. ඒ නිසා අපිට සැප පිටරක යන ගමනක කවදාක සම්බරකමක් නැහැ. දුක විතරක යන ගමනක වෙනසක් නැහැ. ඒ නිසා සැප විඳලා දුකට යනවා. දුක විඳලා සැපට යනවා. මේ දෙක ඉන්නකොට තමයි තේරෙන්නේ පොඩ්ලුසු බට්ටෙක් වාගේ. ඒ පැත්තෙන් මේ පැත්තට යනකොට තනක් පහු කරනවා. හොඳට සතිමත් වුණොත් පේනවා. ඒ සැප කියන්නත් බෑ දුක කියන්නත් බෑ. මජ්ජේ සූත්‍රයේදී නම් කරලා මුද්‍රජානනාථ කියන ඔන්නොතන මධ්‍ය ප්‍රතිපදාතියි. ඉතින් මේ සැපේ ලවන ලෝකෙක අපි කොහොම උතෙන්ට අවධානය යොමු කරන්නේ? දෙක. අපි දැන් අපේ දරුවෝ කොතෙන්ද යොමු කරන්නේ? අධ්‍යාපනයේ. අපි දේශපාලනඥ අපි කොහාටද ගෙනියන්න මේ ඡන්දය ඉල්ලන්නේ? අපි ආර්ථික විශේෂඥ මේ දිග සමීකරණ ආදාන රත්තරන් මොළදී අනු කොහෙද යන්න හදන්නේ? ওই රටට සේවය කරන්න හදනව සමාජ සේවකයා මේ කොහරද අරගෙන යන්න හදන්නේ අපි? ඒ එක්කෙනෙකුටවත් විවේකයක් නැහැ. මේවදියා බලන්න. ඒ නිසා එයාගේ ප්‍රශ්නේ විසඳගන්න යාළුවෝ ගෙදර ප්‍රශ්නේ විසඳන්න හදනවා. අපි සිංහලෙන් කියන්නේ අර ලෝකෙට දෙදෙට මර්ගාකේ ලෝකෙට ප්‍රකාශය කියලා. ගෙදර ප්‍රශ්න වැඩි වෙන්න වැඩි වෙට ලොකු සමාජ සේවාවල් පටන් ගන්නවා. ගෙදර ගින්න කවදාරි තේරුම් ගත්තොත් ඔය දැවෙන මිනිහත් නැතවෙන මිනිහත් ප්‍රශ්න ඔක්කොම තියෙන සැප දුක් දෙක පමණයි තියෙන්නේ කියලා හිතාගන්න පටු මානසිකාරේ මොසරුවචාන්සේ ලෝකෙට පහළ වුණේ වල දැනගත්තත් නැදගත්තත් උප්පත්ති මිනිස්යාගේ බොහෝ වෙලාවක හිත තියෙන්නේ සැපත් නැති දුකත් නැති එක ඒක අපිට පේන්නේ හරි පාළුයි වාගේ හරි කම්මැලි හරි නීරසයි හරි තනි වෙච්ච ගතියක් දැනෙනවා අපි කියන්නේ හරි මුස්පේන්තු කියලා කාලකන්ණී කියලා. ඉතින් අපි ඒක වෙනකොට කොහොම හරි සැපක් හොයන්න. සැප හොයන්න යන්න යන්න හම්බෙන්නේ දුක තමයි. ඉතින් ඉන්සාර බල්ලා වලි ගැල්ලන්න කරකිනවා වගේ කරකවල් කෙනවා. කොච්චර කරුණා කල්ලන්න බෑ. ඒ නිසා වේදනෝපාදාන ස්කන්ධ වලින් බේරුමක් නැතුව නෙවෙයි. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයේ කවදාකවත් මේක පෙන්වන එකක් නෙවෙයි. අපේ අධ්‍යාපනයේ සැපෙන් දුකට දුකෙන් අපට පණිනවා මිස මැද තියෙන කැලල පන්නලා තමයි කටයුතු කරන්නේ. හරියට ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර මැද තියෙන හිස්තැන වගේ. හරියට හරියට අපි ආශ්වාස ප්‍රශ්වාසත් හොඳට සම්පූර්ණලා ගෙවම් කරන්න පුළුවන් වගේ. මේ සැප දුක් දෙක ගෙවම් කරන්න පුළුවන්. ගෙවම් කළා අන්තිමටම 100ට වැඩි ගණනක් මේ අදුක්කම සුඛේම ගත කරන තැනකට යනවා. එතන උපාදාන අඩුයි. ඒ මිනිහ ජීවත් වෙනවා. ඒ මිනිහ පණ තියෙනවා. ඒ මිනිහ ක්ලාන්ත වෙලා නැහැ. හැබැයි එතන කල්දාපත් යන බෑ ප්‍රයත්නකින් තොර. ප්‍රතිපදාවකින් තොර. ශික්ෂාවකින් තොර. එනිසා ශික්ෂා වෙන්න ඕනේ භාවනා කරනකොට. සැප නොයන එක නෙවෙයි. දුක නොයන එක නෙවෙයි. ඔය එකක් ගැනවත් වචනයක් කතා කරන්න බෑ. පෙරව ගමන් වලට පොර වැටෙනවා. දුක අයින් කරන්න කතා කරනකොට දුකට පොර වැටෙනවා. සැප ගැන කට උල් කර කර කියන්නේ කොට අල්ලපු ගෙදරට වැඩිය මට පොතයි ලොකු ටෙලිවිෂන් එකක් අපේ ළඟ තියෙනවා ෆ්‍රිජ් දෙකක් තියෙනවා කාර් දෙකක් තියෙනවා කියන ඒ ඒ කාණ්ඩ කෙලස් වැඩෙනවා මේවා තියෙනවා තමයි මේ පරණ පින්නට පවට වෙච්ච පරිසන්දීමක් ඔය වෙන මොකක්වත් නෙවෙයි ඕවට පඩි ගෙවන්න ටැක්ස් ගෙවන්න ඕනේ දූවිලි පියන්න ඕනේ ලයිට් බිල ගෙවන්න ඕනේ සුද්ධ කරන්න ඕනේ පොඩ්ඩේ එහෙම වෙච්ච ගමන් කැඩෙනවා ඕවා නැති කෙනාට කිසි ප්‍රශ්නයක් නැහැ තියෙන කෙනා ඒක අල්ලගන්න අනේ අපි ඕක ගැන කතා නොකර ඉන්න නම් එහෙම නැත්නම් මේ සැපේනකොට සැප උලුප්පල දක්වන්නයි දුකේනකොට දුකෙන් තැවෙන එකයි පිළිබඳ කතා නොකරොත් අපිට ආර්ය තුෂ්ණි භාවයට අපි මේවා කතා කළොත් සබ්බප්පල හිස්සචන කිසිම වගතුවකට නැති වචන උදේ ඉඳලා හැන්ද වෙනකම් පිරලා තියෙන උවයි. ඔය මේ ලෝකෙන්නේ එකෙකුට කිව්වට උන්ට සැප වැඩි කරන්න පුළුවන් එකෙක්වත් මේ ලෝකේ නෑ. දුක අඩු කරන්න පුළුවන් එකෙක්වත් නැත්තේ නෑ. උමුත් ඉන්නේ අපි ඉන්න නරාවලේමයි. කක්ක ගොඩේමයි. උමුත් අසුචිපණු අපුත් අසුචිපණු. අසුචිපණු වල බෑ අනිත් පණුව සුද්ධ කරන්න ඌලඟ ලක්ෂබන් 100 ඌලඟ නෑ. උත් ඉන්න කක්කවලේ තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මඩේ ඉන්නේ කා තව එකෙක් ගොඩ දාන්න හදනවා කියලා කියනවා තිබුණාට වැඩිය මඩේට. මේකේ ඉන්න හරියක් ඔක්කොම මඩේ ඉන්නේ. ඔබට පුළුවන් නම් ඔබ ගොඩ ගිහිල්ලා මඩේ ඉන්නේ කා උපක්‍රමයෙන් ගොඩ දාපන් කියලා. අපි හිතන ඒකට වෙලා යනවනේ. එහෙම කර කර ඉන්න බෑ. ඉන්න ගමන්ම කොට දාන්න හදනවා. ඒකට තමන් යට යන බව දන්නේ නිසා මේ වේදනාව වෙන බලනකොට රූප වලට වැඩිය හරීම ආශ්චර්යජනකයි. හැබැයි හරීම දුක් දෙන දෙයක්. මේක නොදැනුවත්කම පිළිබඳව අවිද්‍යාව පිළිබඳව 탁තිරුකම් පිළිබඳව කොච්ච දාන තත්ත්වයක් තියෙනවා. කොටිම කියනවා නම් මේ වගේ තැනක හැංගිලා කතා කරන මිසක ප්‍රසිද්ධිය කතා කරුවොත් එල්ලල මරන්න ඉඩ තියෙනවා. මේ රට නොමගාරිනු මිනිස්සු නොමගාරිනු ජනමාධ්‍ය වැරදිට පාවිච්චි කරනවා කියන්නේ. ඒකයි මේ දොරවල් ඔක්කොම වහලා තියෙන්නේ. මේ කට්ටිය සාමාන්‍ය කට්ටිය ආවනම් එහෙම මේක තන්නේ කර දෙබරට ගල් ගැහුවා වගේ වෙනවා. එයා වේදනාව පිළිබඳව අපි උපාදාන නොකරන මට්ටමට වේදනාවකට යන්න නම් භාවනාවෙන් නෙවෙයි යන්නේ. භාවනාවේ අපි මේ තුනටම එන්න දෙන එක තමයි භාවනාවට සතිය කියන්නේ එන දේ නැහැටියෙන් දකිනවා. ඒකට තියෙන යෝන්සමංජකාරය. සම්මිය දෘෂ්ටි දිනන සුඛේනකට කතා කරපු ඉඳපාන. දුක එනකොට කතා නොකර ඉවසපන්. එතකොට උඹට වෙලා හම් වෙයි. ඔය දුකට හැමදාම රජ කරන්න බෑ. තැපට හැමදාම රජ කරන්න බෑ. ඔය දෙක අතර නැත් තඩමාරුව. ඉඳුරන්ට අහුවෙන්නේ ප්‍රඥාවට අහුවෙනවා. එතන සතිය තියුණු වෙනවා. එතන සමාධිය තියුණු වෙනවා. ඒ නිසා කොකාට හත් වාරයක් නම් කිකි කොකාට එක වාරයක් නම් කිකිට හත් වාරයක් කියලා තියෙනනේ ඒ නිසා සැප එනකොට කියන්නේ හරියට උඹ දැන් මට දෙන්න තියෙන ඔක්කොම සැප දීලා නැතින හරි දීලා බලයන්කෝ ගියන් පස්සේ මොකද දුක ඉතුරු වෙන්නේ තද දුකක් ආපු වෙලාවේ ඔකේ නැට්ටට යන කම්ම බලන්න දුක ඉවරනේ සැපක් තියෙනවා කවදාකවත් අපිට දුකේ කියලා තියෙන සැප දකින්න බෑ මොකද දුකට තියෙන ද්වේෂය නිසා අපිට කවදාක සැපක් ඉවරලා තියෙන දුක තේරෙන්නේ නැහැ සැපට තියෙන ආශාව නිසා. මේ යාන්ත්‍රය දැනගෙන හිටියොත් සැප ඉවර වෙන්නේ දුකෙන් නම් දුක වෙන්නේ සැපෙන් නම් දෙක එකට කරලා දෙකට බෙදපුවාම දෙකම එකයි. එකක්වත් අභාගන යන දෙයක් නැත්තේ. සමාන ගානක් තියෙන. නමුත් ඒක කීයෙන් කී දෙනෙක්ද සූත්‍රමේ වශයෙන්වත් අල්ලලා තේරුම් ගන්න. කීයෙන් කී දෙනෙක්ද චින්තාමේ වශයෙන් අන්වේ ඥාන වශයෙන් ණය විපස්සනා ක්‍රමෙට තේරුම් ගන්නේ මේ ශපෝහානගේ කිසිම කෙනෙකුට මොකක්වත් හම් වෙලා නැහැ ඒගොල්ලෝ හම්බෙච්ච බව කිව්වට සාමාන්‍ය මනුස්සයෙක් වැඩි තද ආතතික ජීවත් වෙනවා ඒ නිසා මේක ගැන විස්තර කරන බටහිර ජාතිකයෙක් කියලා තියෙනවා නිවන් දකින්නම් මැද පන්තිය උපදින්න ඕනේ කියලා. ගා පොසත් කියලා බෑ. ඒක පොළවේ බැලලා ඉන්න බෑනේ. ඒකට හෙලිකොප්ටර් වලින් යන්නේ පොළවේ යන්න බෑ ඒගොල්ලෝ. දුප්පත් වෙච්චාම එන්න යන්න වෙලාවක් නැහැ මේක කරගන්න. මධ්‍යම ප්‍රතිපදාවෙන් මධ්‍යම පන්තියේ ඉඳලා ප්‍රයෝගයෙන් උපයන්න ඕන. උපේලා ආය පොහසත් වෙන්න නෙවෙයි භාවනා කරන්නේ. දුප්පත් වෙන්නත් නෙවෙයි. මේ සැප දුක දෙක මැද තියෙන මේ හිස්තන. ඒ මාරුව බලාගත්තොත් දෙන්නේ අතර කිසිම වෙනසක් නිවන් දැක්කත් වෙනසක් නෙවෙයි. නිවන් දැක්කත් අදුක්කම සුඛේ වෙනසක් නැහැ. ඒක නිසා බුද්ධ ජනනාංශ කියනවා මේ අදුක්කම සුඛේ සැපත් නැති දුකක් නැති නොදුක් නොසුව වේදනාව දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි. ඒක නොදන්නවනම් උපාදාන කරනවා. සැප අල්ලනවා දුකට වෛර කරනවා. දන්නවනම් දුකත් එකයි සැපත් එකයි අදුක්කම සුඛත් එකයි සමහිත පවත්තන. ඒකට ආයි විශ්වවිද්‍යාල පිටුවල ලියලා තිනවා මේ අපි කොල්ල කුරුටු ලිපි ලියනනේ විශ්වවිද්‍යාල හිටියොල එනවා මැනිකේ වුණත් එක විදියයි නෝනා වුණත් එක විදියයි මැනිකේ වුණත් නෝනා වුණත් අපිට වදේ පයි කියලා කොයි කෙනාල්ලුවත් ගමින් ඇල්ලුවත් නගරෙන් ඇල්ලුවත් වදේම තමයි ඒ නිසා සැප ඇල්ලුවත් දුක ඇල්ලුවත් දුකම තමයි ප්‍රශ්නලා තියෙන්නේ මැදේක අහුවෙන්නේ නැහැ අදුක්කම සුඛේ මොකාටවත් බුදල් කරන්න බෑ අයිතිවාසිකම් කතා කරන්න බෑ. දරුවාට බෝධලේ ලියලා දෙන්න බෑ. අහුවෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා උංගදෙනේ සැලසුම් කරන්න බෑ. නමුත් සරුවචනන්ද කියනවා මම මාවත එතන තියෙන්නේ. ඉතින් කවුරු හරි ඒක තේරුම් අරගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් තමන් කරා බැමිනෙන වෙත පැමිනෙන අපි කියන්නේ පැමිණි දුක් කියලා කියන්නේ මෙන්න මේ සැපයක්. මේක දුකක් කියලා නම් කෙරුවොත් පුතුම ධර්මයක් තියෙන එකයි. ඒකට සිංහලයා කියන්නේ පැමිණි දුක් පැණි රහයි කියලා. අපි නිවන් දකින්නේ පැමිණි දුක පැනිරහ කරගෙන. මූණ බුල් කරගෙන අල්ලපු ගෙදෙට්ට කියලා පත්‍රෙට පෙත්තන් ලියලා නෙමෙයි. ඒ වගේ වෙන තියෙන අර දුකට පොර දෙමිලක් සහ මෝඩකම කියපෑ. අපිට දුක පැමිණෙන්නේ කියලා දෙන්න බලපන් ওই දුක හොඳට ඉවරනකම් බලපන් සැපක් කියලා. සැපාවම කියන්නේ කොච්චර hina වෙලා මුකුළු පපා ආවට යනකොට දුකක් කියලා යන්නේ. අදුක්කම සුඛේ එහෙම නෑ උදේටත් good morning හන්දෑටත් good morning තමයි අදුක්කම ඒ හන්දෑ good evening කතාවක් නෑ නිතරම එකකට සැප දුක දෙක නිතරම මාරු කරනවා ඉතින් ඒ නිසා මේ මැදට ආවට පස්සේ තේරෙනවා හම්බ කරන්න මොනම දෙයක්වත් අපිට නෑ මේ තියෙන සැප නැත්තම් තියෙන මැද පිළිවෙත මේ තියෙන මේ සමතුලිත භාවයේ දන්නේ නැතිකමට තමයි අවිද්‍යාව කියන්නේ භාවනා කරේ කියලා මොකක්වත් හම්බ වෙන්නේ මේක සැප මේක දුක කියලා දැනගෙන වෙන් කරගන්න පුළුවන්කම සතියින් ඇති කරලා දෙනවා ඊට පස්සේ ඒ ඒ යම් කිසි කෙනෙක් මේ රූප පිළිබඳ රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පිළිබඳව යම් පරිචයක් ඇති කරගෙන මේ වේදනා පිළිබඳව සැප වේදනාට නොදැනීම ඇති කරගන්න එල්බ ගන්න ගතියක් දුක් වේදනාට නොදකින්න පුතන් කියන ගතියත් මේක මේ බෝ වෙච්ච ලෙඩක් ඇසුරෙන් අපි සංස්කෘතියෙන් අපි ආభాසයෙන් අපි ගත් එකක් මේ ලස්සන කතාවක් කියලා තිනවා මේ කතාවක් කියන්නේ මේක උපහාසයට ලක්කරනද හැම භාගමකම දිවි ලෝකේ අපාය කියලා දෙකක් තියෙනවා. අපි කියන්නේ පින් කරපුවා දිවි ලෝකේ යනවා, පව් කරපුවා අපාය යනවා කියලා. දැන් මෙතකොට මේ දැන් අපාය ගැන විස්තර කරන එකට දැන් අපායේ තියෙන අපුර පෙන්වන්න ඕනේ නේ. දිවි ලෝකේ තියෙන සැප පෙන්වන්න ඕනේ නේ. ඉතින් ඒ නිසා දිවි ලෝකේ පෙන්වන පුදුම ආලවට්ටම් කතාවක් ලියලා තියෙනවා. මේ පන්සල් වල අහසේ ඔක්කොම දිවි ලෝක ඇඳලා තියෙනවා. පල්ලේ හරි අපාය වල තියෙනවා. ඒ කියන්නේ පෙන්ලා දීලා තියෙනවා මේක ඉහළ පහළ මට්ටමක් තියෙන උඩ තියෙන දිවි ලෝකේ පල්ලේ තියෙන අපායයි. ඉතින් අපායකින් හරි ලස්සනයි ඔයගොල්ලෝ දන්න මොකක්ද කියලා කියන්නේ. ඉතින් ඒ අරාබිකාරයෝ මුස්ලිම් මිනිස්සු දිවි ලෝකේ කියන්නේ සදා හරිත වන රේඛා මැද්දේ ගලා බසින දියවැල් සහිත සුන්දර උද්‍යානය. සීතල. මොකද ඒගොල්ලෝනේ තද අවුවේනේ. අපාය කියන්නේ තද්ද රස්නියක් පිච්චෙනවා. ඒ නිසා වැරද්දක් කරොත් දෙයන්න සිරුදුන තුලා අපායට. පිච්චෙනවා. දෙයන්න කියන දේ අහන සෝචකී කර ගෝලයේ වගේ හිටියොත් ඔන්න ලංකාව වගේ සදාහරිත වන රේඛා මැද්දේ තරක උපදී කිය. දැන් ටිබෙට් රටේ අපාය වෙනස් හැබැයි. ටිබෙට් රටේ කියන්නේ පවුකේ තුඟෝ සීතල තරකට යනවා. මොකද ඒක දැන් තමයි සීතලයි. පින්කේරුවොත් රස්නිය තැනකට යනවා. ඒ නිසා අරාබියේ අපාය තමයි දිවි ලෝකේ තමයි ටිබෙට් රට. එතකොට ටිබෙට් රටේ දිවි ලෝකේ තමයි මේ අර අපි දෙන්නම අර කොහොඳයි කියන ඉන්න මිසක තියෙන එක අගේ කරන්නේ ඒකයි ඒකේ තියෙන ලස්සන ටිබෙට් ආදී අරාබියට යන්න පුළුවන් නම් පුදුම සැපක් තියෙන මොකද මේක පුදුම සීතලක් නේ ඒ ටිබෙට් රටේ වැසිකිළිවල තියෙන අසුචි කඳු ගැහිලා තියෙන ගල් වෙලා කනෝ වගේ හිටලා දිනවලු එහෙමක දාපු ගමන් ගල් වෙනවා මේ දෙක දෙක අන්ත දෙකක් අරයට අපායේ මෙහාට දිවි ලෝකේ මෙහාට දිවි ලෝකේ අපි හැදිච්ච පරිසරයේ හැටියට අපි යහන දේවල් වල හැටියට තමයි අපිට අපායේ දිවි ලෝකේ තීන්ද වෙන්නේ. ඉස්තිරව පවතින අපායක් සහ ඉස්තිරව පවතින දිවි ලෝකයක් කියලා ලියන්න පුළුවන් නම් ගිහිල්ලා බලලා ඇවිල්ලා ලියන්න කවුරුත් ඇවිල්ලා කියලා නැහැ. කවුරුත් එහෙම කියලා නැහැ. සංකල්ප දෙකක් තියෙනවා. ඉතින් මේ සැප දුක පිළිබඳව අපි ධර්ම සංකල්පත් තන්නේ කරම ඔය අපාය පිළිබඳ කතා සහ දිවි ලෝක පිළිබඳ කතා. දැන් මේක අපි හිතමු කොහොම හරි කෙනෙක් උත්සාහ කරලා මේ සැප දුක දෙක මැද තියෙන අදුක්කම සුඛයේ සැප සැපක් වශයෙන් සලකලා දැනීම සැපක් වශයෙන් සලකලා ඒකට ඉලබ වාසය කරලා විවේකයේ උදකලාව දිනු කරගෙන ඉන්නයි කියලා. ඊගාව චිරුපාදානස්කන්ධය තමයි සංඥා. හඳුනා ගැනීම. දේ මතුවෙනකොටම අපි යට නමක් දානවා. මතුවෙන්නේ ඉස්සෙල්ලා නමක් දානවා. නමක් දාලා ඒ නම් අනුව තෝරනවා. ඒක නිසා කවදා හරි හිතන්න අපි දන්න දෙයක් නැතුනොත් පරම පුරුදු නම දාන්න පුළුවන්. නොදන්න දෙයක් මතුවෙන්නේ මොකද? ඒකට අපි නමක් දානවා නමක් නැති එක කියලා. මොකද නමක් නැතුනොත් අපිට හරි අවේස් වෙහසක්පත් වෙනවා. දන්නේ නැති දෙයක් එක්ක අපිට ඉන්න බෑ. ඒ නිසා අපි මොන්නම හරි අලුත් දෙයක් මතුවුනොත් ඒ බුදුසසුන කියනවා නමකින් කෙලසනවා ඒක. මේ මේ ලෝකේ එකම වස්තුවක්වත් නැහැ කියලා කියන නමකින් කෙලසිච්ච නැති. නම් කිරීම කියන්නේම කෙලෙසයක් මම කියා ගැනීම. ඕන දෙයකට නමක් දාන්නේ මොකටද? ඒක මම නැවත නැවත සිහිපත් කරා. ජීවිතයේ මම මේ දේ අයින් කරත් ඒ දේ පිළිබඳ තියෙන නාම සහ සංඥා භාවනාට ඇවිල්ලා වද දෙනවා. ප්‍රියයි මනාපයි සුඛයි සුබයි කියලා අපි දෙයක් හිතාන හිටියනම් ඒවා දැන් ගෙවල් වල දාලා ඇවිල්ලා තියෙන. නමුත් ඒවා දැන් භාවනා කරනකොට ගෙදර ඉන්න වෙලාවට වැඩිය මෙහෙට ඇවිල්ලා ඒ සංඥාවල් විවිධාකාර ප්‍රමාණ කරනවා. ඒක නිසා මේ මිනිස්සු අර රූප ගෙවන් කරා. වේදනාව පිළිබඳ ගෙවම් කරත් මතුවෙන මතුවෙන දේවල් වලට පැන පැන අර නාමක නාමකරණය සංඥා ගැනීම කවදාකවත් නොකර ඉන්න බෑ අපිට ඒක නිසා අපි සම්පූර්ණ දැනුම තියෙන්නේ මේ සංඥා ගොඩක් සංඥා වනන්තරයක් ඒ වගේම හැම සංඥාවක්ම සකන්ධයි ඔරිජිනල් කියලා එකක් නෑ අපි අපි හදාගත්ත සංඥා මොකක්වත් නැහැ මේ ලෝකේ. බුදුසෙනාට කියනවා නිවන විතරයි සංඥාවක් නැති. නිවන හැඟුමෙන් ගන්න බෑ. නම් කරන්න බෑ. අතක්කා වචරයි. ඒ නිසා අපිට කවදාකවත් නිවන අරමුණ වෙන්නේ නැහැ. මොකද අපිට අරමුණ වෙන්නේ දැන් සංඥා දාපු ටිකක් විතරයි. සංඥා දාපු නැති එක කාවුගම අපි වහාම ප්‍රතික්ෂේප කරනවා නොදන්න තැනකට ගියා පාළුයි තනි කම්මැලි කිය. එනිසා සංඥා පිළිබඳ ප්‍රශ්නට ගියාම ඒ කාර දෙකටම වැඩි සියු. එතකොට තමයි තේරෙන්නේ අපි මේ තැනකට ප්‍රිය කරන්නේ රස සංස්කෘතියකට ප්‍රිය කරන්නේ කෑමකට ප්‍රිය කරන්නේ ඒ හැමදේම අපි කලින් දීපු සංඥාවල් තුනක් කරනවා තමයි මේක වැඩ කරන්නේ. නිසා එකක් තියෙනවා අලුත් කිසිම දෙයකට කැමති නැහැ. ඒ වගේම නিত্য සංඥාව ගත්ත දෙයක් විපරිණාම වෙනවා දකින්නත් කැමති නැහැ. මම අල්ලගත්ත දේ මගේ දේ මගේ රුචිකත්වයේ දීපු දේ පෙරලුවක් වුණොත් විපරිණාම වුණොත් ඒක නිකම්ම heart attack එකකට. තමන්න මොකුත් වෙලා නැහැ. තමන් රුචි කරන දේ හෙල්ලුම් කාලා තමන්ගේ සංඥාව හෙල්ලුම් කාලා. ඒක නිසා තේරෙන පටන් ගන්නවා මේ සංඥාවල් අල්ලන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. තමන් විසින්ම පොඩි කාඩින්දලා හැදිච්ච පච්චත්ත මිත්‍රේ. නමුත් දැන් රජුරෝ එවනවා. ඔකා සර්පයාගේ මිදිලා ගියා. උඹට ඉතත් අල්ලත හැකියෝක. මොකද අපේ සංඥාවට අපි හැම වෙලාවෙම ප්‍රියයි. අපි අලත් එකනේ අපේම දරුවනේ. ඒ නිසා අපි මොනවාරි ප්‍රශ්නයක් ආවම අතීතයත් එක්ක කල්පනා කරලා තමයි ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ. ඉතින් ඒ තාක්කල් ඒකට භෞතික දැනුම කියන්න පුළුවන්. ලෞකික දැනුම කියන්න පුළුවන්. ලෝකායත දැනුම කියන්න පුළුවන්. මේකේ කවදාවත් නිවන නැහැ. ජීවිත යෝගාවචරය බාලදක්ෂෙක් වාගේ අලුත් දිවිනක් හොයාගෙන යන නැවියෙක් වාගේ අලුත් දෙයට ලෑස්ති වෙන්න ඕනේ. නමුත් අලුත් දෙයට බුදුන් බීතිකාවක් අපි ළඟදී අපි අන්ධකාරයකට ගිහලා ලයිට් නැතුව තනි වෙච්ච ගමන් පුදුම බයක් තියෙනවා. අපිට දන්න මොකක්වත් නැහැ. ලකුණක් ගන්න දෙයක් නැහැ. ඒක නිසා නිකන් හරියට පෙකෙන වෙලෙන් කපලා දාපු පොඩි එකෙක් වගේ. කොහරි අතරම වෙච්ච ගමන් අඳුරන තැනක් නැති වෙච්ච ගමන් අපි පුදුම බීතිකාවටපත් වෙනවා. හීනදාටි දන්නවා කෑම ආසාව නැතුව යනවා. නිින්ද නැතුව යනවා. අඳුර ගන්න බැරුව යනවා. ඒක නිසා ඒක කරන දිශා මාරු වෙනවා කියන්නේ. අපි කියන්නේ සිංහලෙන් කරකොලත ඇරෙයි කියන. ලෝකෙ කියන දිසා මාරු වෙනවා. ඒක වනාන්තරයක් මැදට ගියොත් ඕනම කෙනෙකුට වෙනවා. මූදේ මැදට ගියොත් ඕනම කෙනෙකුට වෙනවා. කාන්තරයක් මැදට ගියොත් ඕනම කෙනෙකුට. ඒ නිසා අපි පුළුවන් තරම් දන්න පරිසරයේම, දන්න වීදියේම, දන්න ගෙදරම, දන්න ඇඳේම බුදිය ගන්න. පොඩ්ඩේ මේ වෙච්ච ගමන් නිදිපොළ මාරු වුණොත් නිින්ද යන්නේ නැහැ. ඒ කවුරුත් දන්නවනේ නිදිපොළ මාරු වෙච්ච ගමන් නිින්ද යන්නේ නැහැ. මොකද ෂුවර් නැහැ. මොකාට ඒත් දන්නේ නැහැ. ඒ නිසා බුදුදහම කියන්නේ යෝගාවචරය කියලා කියන්නේ එහෙම තැනක් නෑ ආයු කුණ්ඩලිය ඕන තැනක ඉන්න පුරුදු වෙන්න මේ සංඥා සංඥාවේ තියෙන බොරු අරසාව. දැන් සංඥාව සරණ ගියාට සංඥාව අපිට කිලිම සරණ නොදෙන බව දැනගත්ත දවසට තේරෙනවා මොකද්ද මේ අපි හදාගෙන තියෙන සබම් බුල කියලා. මොන වගේ හීනකද අපි ජීවත් වෙන්නේ කියලා. නමුත් එතෙන්ද යන්නේ නම් ඉතාම කලාතුරකින් කියන්නේ මොකද හේතුව? ඒ තරම්ම සියුම්, ඒ තරම්ම ආත්ම නිෂේධනය කරන සුළුයි. ඒ තරම මේ තාරතරම් ඔක්කොම තියෙන ලේබල් එක විතරක් බව තේරෙනවා. මේ තන් මේ ලේබල් වලින් කරන්නේ තණ්හා වඩන එක විතරක්ම බව තේරෙනවා. තණ්හ නැතුව ජීව මේ සංඥා නැතුව ජීවත් වෙන්න බෑ. ඒකේ මැදමාවත ගන්න පුළුවන්. ඒ නිසා යම් දවසක යෝගාවචරය හොඳට ආනාපානේ තුනී කරන තුනී කරන ගියාම එනවා වෙලාවක් නැගිටලා පස්සේ මතක් වෙනවා හින්දේ හිටියද නැද්ද කියන්න බෑ. කිසිම සංඥාවක් මතකෙටවත් ගිහිල්ලා නැහැ. ඉතින් ලියලා අහනවා මම මේ ගැඹුරු නිද්දකට හිටියේ භාවනාව කියලා කාටවත් කියන්න බෑ. මොන තාලෙවත් කියන්න බෑ මොකද ඒක සංඥාව නැතිකම තමයි තියෙන්නේ. ඉතින් ඒක අපි ලොකු গুপ্ত දෙයක්, ගුඪ දෙයක්, බය දෙයක් ඇති කරගන්නවා. ඒකෙන් යෝගාචර තේරෙන මෙතන යන්න බෑ ශික්ෂාවකින් තොරව. මෙතන කිසිම කෙලෙසයක් නැහැ. ඒක නිසා මම මේක ප්‍රශ්න කරන්න නරකයි, සැක කරන්න නරකයි. පුළුවන් තරම් මේකට මම අවදි වෙන්න ඕනේ. මේක මම හැබෑනි වහන කරගන්න ඕනේ කියලා ගියොත් ඔය සංඥා තියෙන නපුර අර සංඥා නැති තැනට සාපේක්ෂව බලන්න පුළුවන්. අපි මේ ඉන්නේ කොච්චරක් අපි විසින් මවාගත්ත ලෝකයකද අපි නැත්තම් කියන්නේ අපි ජීවත් වෙන්නේ අනුන්ගේ ඇස්වල. කවදාක තමන්ගේ සව බලන්නේ ආරය මං ගැන මොකද හිතන්නේ? මං එයා ගැන මොකද හිතන්නේ කියන එක තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒක අයින් කරනවා කියන එක අයින් කරන්නම තෝනේ නෑ. මේ වෙන නාටකම දැක ගන්න පුළුවන්. සංඥාව සංඥාවසෙන් අඳුර ගන්න පුළුවන් නම් ඉතින් ඒක බුදුජානක සඳහන් කරනවා ඒක උපාදාන කරන්නේ නැහැ මේ සංඥාව නිසා මනින්න යන්නේ කවුරක්වත් මේ ඔක්කොම නිකන් සබම්බු බුලක් බව දන්නේ තමන් සංඥාවකින් වැටුණයි කියලා හේනමානයටපත් වෙන්නේ නැහැ සංඥාවකින් ඉහළ ගියා කියලා අදිමානයටපත් වෙන්නේ නැහැ අනුමනින්න යන්නේ නැහැ මැනෙන එක ස්වභාවේ නමුත් ඒකට අයිතිවාසිකම් කියන්නේ මේක මට දිගට කියන්න වෙනවා සංඥා සංස්කාර විඥාන මම අද මෙතනින් කතාව නැවත කරන්න බලාපොරොත්තු වෙනවා අපි හෙට හම්බුනාට පස්සේ අපි බලමු මේ පටන් ගත්ත කතාව නැත්නම් මේ පංච උපාදාන පිළිබඳව තියෙන කතා දිගට කරන්න කාලය හරස් වීම නිසා අද දවසේ ධර්ම දේශනාව මෙතන නැතර කරනවා මෙතේ කහඬ ලැබිච්ච දේවල් තමන් කරගෙන යන වැඩේ තවත් සාර්ථකව සද්ධාවේ වීර්යයෙන් කරගෙන යන්න හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැතර කරනවා සීල දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා අපි මේක අවස්ථාවක් කරගන්නවා ඥාතිින් පිටින් පමුණවන්න එන්න අනුමೋದනා ශීර්ෂයෙන් මේ වැඩ කරගෙන යන වෙලාවක අපිට උදව් කරන පිණි නොපිණි උදව් කරන පිටින් පමුණවන්න ඒ වගේම අපාපගේ අවසානයේ ප්‍රාර්ථනාව නැවත නැවත සිහිපත් කරගන්න. අපි යන සම්ප්‍රදාන කුල විත්තාවතාචාදී ගාථා සජ්ජහනා කිරීමෙන් මුදිතා මුස්චීපේ උපයා ගන්නාද පින් සියලු දෙනා සමග බෙදා ගැනීමට පෙළඹෙන. එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා යන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු යාව නිපානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු යාව නිපානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය සාදු සාදු සාදු අනුභෝධිතබ්බං අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු